අපේ හපන්න අපේ හපන්න මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන් පස්වන ස්ථානය හිමිකරගන්න මට හැකියාව ලැබුණා. මම ගාල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන දම්සර මේදාවි. අද මමයි අපේ හපන්නු වැඩසටහනින් ඔබ හමුවන්නේ. සන්ධ්‍යාවක් ඔබට. ඔබ එක්වී සිටින්නේ අපේ හපන්නු වැඩසටහනත් සමගයි. ඔබ දන්නවදුවේ පුතේ අපේ හපන්නු වැඩසටහනින් අපි හැමදාමත් කතාබහ කරන්නේ අපේ රටේ ඉන්න දක්ෂයෝ සමග. ඉතින් අදත් ඒ වගේ දක්ෂයෙක් එක්කයි අපි අපේ හපන්නු වැඩසටහනින් කතා බහ කරන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිටවීමත් සමග අපිට දැනගන්නට ලැබුණ මේ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වුණු අපේ දක්ෂ දුල පුතාලා පිළිබඳ. ඒ වගේ දියණියක් එක්කයි අද අපි අපේ හපන්නු වැඩසටහනින් කතා බහ කරන්නේ ගල්න සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන දම්සර මේධාවි. දම්සර මේධාවිට හැකියාව ලැබෙනවා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගෙන් ලංකාවින්ම පස්වන ස්ථානය හිමි කරගන්න. ආයුබෝවන් දම්සර අයිබන් දම්සර මට මේ නමේ තේරුම් අහන්න හිතුණා. මොකද්ද මේ දම්සර මේදාවි කියන්නේ? දම්සර කියන්නේ ධර්මයේ හැසිරෙන කියනක මේදාවි කියන්නේ නුවණැත්ත ප්‍රඥාවන්තයා කියන තේරුම තියෙනවා. ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද? මං හිතනවා මං එහෙම තමයි කියලා. ඔප්පු කරලා තියෙනවා මේ වන විට නේද? <laughs> නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කරපු නිසා තමයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පස්වන ස්ථානයේ දම්සරට ලබා ගන්නට හැකියාව ලැබුණේ. මොකද හිතුනේ පස්වන ස්ථානයේ හිමි වුණාම හිතුවේ නැති ප්‍රතිඵලයක් ලැබුණ නිසා ඉතින් ගොඩක් සතුටු වුණා. මොකද හිතුවේ නැති ප්‍රතිඵලයක් ලැබුණා කිව්වේ? ඒ කියන්නේ ඒ නම්යක් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා දැනගෙන ඉන්දියා. නමුත් ලංකාවෙන් පස්වෙනිය වෙයි කියලා මගේ තරම් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නමුත් මගේ වටේ ඉඳපු අය නම් හැමෝම වගේ හිතාගෙන ඉන්දියා අනිවාර්යයෙන්ම රෑන්ක් එකක් ලැබෙයි කියලා තමන්ට විශ්වාසයක් තිබුණේ කොහොම නමුත් වටේ ඉන්න අයට ලොකු විශ්වාසයක් තිබුණා මොකද ඒ වගේ තත්ත්වයක් උදා වුණේ ඒ කියන්නේ වටේ ඉන්න අය ඔයගොල්ලෝ දැක්ක මගේ දක්ෂතාව නමුත් මම අර ගොඩක් ඒක හිතට ගත්තේ නෑ. ඒක එහෙම හිතට ගත්තනම් සමහරට මෙහෙම නොලැබෙන්නත් තිබුණා. මොකද ඒක මානසික පීඩනයක් වෙලා. මම ගොඩක් අර සාමාන්‍ය විදියට නිදහසේ වැඩ කටයුතු කරගෙන ගියා. ඒක නිසා තමයි මට වැඩි බලාපොරොත්තුවක් නොතිබුණේ. හොඳයි. ඒ නවයක් අරගෙන ලංකාවෙන්ම පස්වන ස්ථානය හිමි කරගත්තා. කොහොමද පාඩම් වැඩ කටයුතු වල නිරත වුණි. අනවශ්‍ය විදියට පීඩනයක් කරගත්තේ නැහැ විභාගේ. සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරා රෑතිස්සේ මහන්සි වෙලා මැරීගෙන හැම පාඩම් කරේ නෑ. අමතර පන්තිවල වගේම විශේෂයෙන් පාසලේදී ගුරුවරු උගන්වන දේවල් ඒ වෙලාවෙම හිතර ගත්තා. හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්දියා. එතකොට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් ඉතුරුනේ නැහැ. ඒ විදිහට පිළිවෙලට වැඩ කටයුතු කරා. ඒ වගේම අච්චුපොත් පරිශීලනය කරා හොඳට. ඒ වලේ තියෙන වැදගත් කරුණු එකට ගොනු කරලා හොඳ අවබෝධයෙන් ඒව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා. ඒ විදියට වැඩ කරලා තමයි මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට කියන්න බලන්න දම්සර දැන් විශ්වාසයක් ඇති වෙන්න වැඩ කටයුතු කිරීමේදී මොනවද අනුගමනය කරපු විශේෂ ක්‍රම? විශේෂම දේ තමයි දැන් හොඳට අහගෙන ඉන්න එක. පන්ති වෙලාවේදී ඒ වෙලාවම හොඳට අහගෙන ඒ වෙලාවේ ධාරණය කරගන්න ඕන. එතකොට අපව කටපාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ විදිහට සාමාන්‍ය විදිහට හැමදාම වැඩ කරන්න ඕන දවල් වරුවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත මම මොනවද උපරිම ප්‍රයෝජන ගත්ත කිව්වේ කොහොමද දවල් වරුවට වැඩ කරන්න ඕන හොඳට ඒ කියන්නේ රෑ තිස්සේ නිදිම අරගෙන පාඩම් කරාට ගොඩක් වෙලාවට රෑ වෙලාව අපේ මොලේ අක්‍රියයි ඒ වෙලාවට පාඩම් කරා කියලා සමහරට මොලේට වැටෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක නිසා දවල් වරුවේ හොඳට සවස් කාලේ වගේ පාසලේ වැඩ කටයුතු අමතර පන්තිවල වැඩ කටයුතු හැම එකක්ම කරා අච්චුපොත් කියෙව්වා ඒ විදිහට තමයි මම කරේ. නිදිමරාගෙන පාඩම් කරේ නෑ. නෑ. පාන්දරට පාඩම් කරෙත් නෑ. එහෙනම් දැන් මේ වැඩසටහන අහගෙන ඉන්නවනේ. දැන් ඔබෙන් පස්සේ ආමාන්‍ය පෙළ විභාගයට ලියන අපේ දූල පුතාලා විශේෂයෙන් මේ හිතනවා කොහොමද එහෙමනම් මේ ලංකාවෙන් පස්වෙනි ස්ථානයේ හිමි කරගත්තේ මොනවාරි විශේෂ ක්‍රමවේද ඇති කියලා. දම්සර මොකද්ද දෙන පිළිතුර? මෙහෙමයි පාන්දරට පාඩම් කරන්න පුළුවන් නම් ඒගොල්ල එක නවත්තන්න අවශ්‍යතාවක් නැහැ. ඒ එක එක්කෙනාට ඒ විශේෂ ක්‍රම තියෙනවා. තමන් ඒක තමන් දැනගන්න ඕන. මට එහෙම බෑ. මට උදේ නැගිටින්නවත් රෑ උපරිම ඕන්නම් 9:00 10. ඊට වඩා ඉන්නම බෑ. ඒක නිසා මම හවස්වරුව මට වැඩ කරන්න තියාගෙන හොඳට ඒ වෙලාවේ වැඩ කරා. ඒ වෙලාවට දවල්වරුවේ එහෙම නිදිමත දැනෙන්නේ නැහැ. ඒක නිසා හොඳට වැඩ කරා. ඒක තමයි තියෙන ඉතින් එකම රහස. <laughs> හොඳයි. දම්සර දැන් සාමාන්‍ය ඕනම කෙනෙකුට ජයග්‍රහණයක් හිමි කරගත්ත කිව්වම සතුටක් දැනෙනවනේ. මතක් කරන්න බලන්නේ අවස්ථාව ඔබ ලංකාවේ පස්වනි ස්ථානය කියලා දැනුණ මොහොත ඇත්තටම මුලින්ම මේ මම රිසල්ට්වත් බලන්නුන්නේ නැහැ. මම එදා කොහොම හරි පහමාරට විතර තමයි නැගිට්ටේ. ඒ වෙද්දි දැන් අම්මා ෆෝන් එකකින් බලනවා මැසේජ් කරාට බ්ලොක් නිසා එන්නේ ඊට පස්සේ ටික වෙලාවකින් මැසේජ් එක ආවා 9s තියෙනවා එහෙම ඉතින් මම හිතුවා හරි දැන් මං ඉස්කෝලේ යන ලෑස්ති වුණා මොකද රිසල්ට් කියන්න යන්න ඕනනේ එතකොටත් දන්නේ නැහැ පස්වෙනි ස්ථානය කියලා <laughs> ටිකක් වෙලා යද්දි මගේ හොඳම යාළුවා කෝල් කරා අම්මා තමයි ෆෝන් එක ගත්තේ එයා කියනවා මේ ඇන්ටි මේ මම විශ් කරන්න තමයි ගත්තේ මේ මේදාවේ අයිලන්ඩ් 5th වෙලා එහෙම කියලා. එතකොට අපේම කියනවා වෙන්න බෑ පුතේ අපි දන්නේ නැහැනේ තාම එහෙම මේ රිසල්ට් බැලුවට 9A's විතරයි තිබුණේ එහෙම කියලා. එහෙම කියද්දි එයා තමයි මට මුලින්ම පණිවිඩය දුන්නේ. ඒත් එක්ක මගේ අපේ හා ගෙදර ඇන්ටි අපේ ගෙදරට ආවා. ඊට පස්සේ මේ තව අපේ ඉස්කෝලේ සර්ලා දෙතුන් දෙනෙක් කෝල් කරා. එහෙම තමයි මම දැනගත්තේ මුලින්ම. අපිට කියන්න පුතේ ඉගෙන ගන්න වැඩිපුරම කැමති විෂය මොකක්ද? මම වැඩිපුරම කැමති විෂය වුණේ ගණිතය සහ දෙමළ. ඇයි විෂයන් දෙකට වැඩිපුර කැමැත්ත? දෙමළ වලට නම් මගේ ගොඩක් ලොකු දක්ෂතාවක් තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම මම දෙමළ වලින් සමස්ත ලංකා මට්ටම ජයග්‍රහණ ගොඩක් අරගෙන තියෙනවා. ඒ වගේම ගණිතය විෂයටත් මගේ දක්ෂතාව නිසාම වෙන්නති මම ආස කරන්නේ. උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙන්නේ මොන අංශයෙන්ද? ගණිත අංශයෙන්. ගණිත අංශය තෝරගත්තේ මොකද? ගණිතයට මගේ අර ඇඟේ හැකියාවක් තියෙනවා කියලා දැනුණා. කොහොමද කියන්නේ ඇඟේ හැකියාවක් තියෙනවා කියලා? මම ඒ කියන්නේ ගණිත ඔලිම්පියාඩ් තරඟ වලට සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ හැමදාම ලකුණු 95ට වඩා වැඩි. හැමදාම ඇත්තටම කියනවා 98 99 100 මට්ටමේ තමයි ඉඳියේ. ඒ වගේම විෂයට ගොඩක් කැමති නිසා කැමති විෂය කරනක හොඳයි කියලා මට හිතුණා. අනාගත බලාපොරොත්තුව නව නිපැවිමංශයෙන් ඉදිරියට යන්නත් නාසා ආයතනයට සම්බන්ධ වෙලා කටයුතු කරන්නත් කැමති. මොකද ඒ වගේ බලාපොරොත්තුවක් හිතේ තියෙන්නේ. මම අර අලුත් දේවල් හදන්න ටිකක් කැමති. මේ වෙනකොට අලුත් දේවල් හදලා තියෙනවද? ඔව් ඉස්කෝලේ නව නිපැවිම සංගමේ සමාජිකාවක්. ඒකේ අපි ওই පොඩි පොඩි දේවල් කරනවා. අපිට කියන්න බලන්න දම්සරගේ විනෝදාංශ මොනවද? මගේ ප්‍රධානම විනෝදාංශ තමයි කතා පොත් කියවන එක. මොන වගේ කතා පොත් කියවන්නද කැමති? මම ගොඩක්ම කැමති රහස් පරීක්ෂක කතා පොත් කියවන්න. රහස් පරීක්ෂක කතා පොත් කියවන්න ගොඩක් කැමති. ඇයි රහස් පරීක්ෂක පොත්වලට කැමති? ඒවා අර ගොඩක් තර්කානුකූලයි. ඒ වගේ වීර වැඩ තියෙනවා ඒ වලේ. ගොඩක්ම ශර්ලොක් හෝම්ස්ගේ පොත් කියවන්න තමයි කැමති. වීර වැඩ කරන්න කැමති නැද්ද? කැමති ගොඩක් කැමති. ඒ කියන්නේ <laughs> අත්දැකීම් ලබන්න ගොඩක් කැමති. ඒ වගේ ලැබපු අත්දැකීමක් දෙකක් මතක් කරන්න බෑ. <laughs> මේ වෙලාවේ හැම මතක් කරන්න තරම් විශේෂම එකක් නෑ හැම වීර වැඩක් කියන්න. අධ්‍යාපන කටයුතු කරනකොට විෂය බාහිර කටයුතු වලටත් අපේ දුවල පුතාලා සම්බන්ධ වෙනවා. ඔබත් ඒ විදිහට සම්බන්ධ වෙලා තියෙනවද? ඔව් අනිවාර්යයෙන් මම ගොඩක් වැඩ කරා. විශේෂයෙන්ම කියන්න ඕන මම පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක්. අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවක් කියන්නේ ගොඩක් වැඩ කටයුතු කරන ගොඩක් හොඳ තනතුරක් ලබන අත්දැකීම අපිට අධ්‍යාපනයෙන් විතරක් එහෙම පොතපතින් ලබන්න බෑ. ඊට අමතරව මම මාධ්‍ය ඒකකයේ සමාජිකාවක් පාසලේ නිවේදන කටයුතු සිදු කරනවා. ඒ වගේම දැනුම මිනුම් සංගමේ සභාපති විදියට කටයුතු කරනවා නව නිපැයුම් සංගමේ සමාජිකාවක් විදියට කටයුතු කරනවා නර්තනය මම විෂයක් විදියටත් කරා ඒ වගේම ඩාන්සින් කොන්සර්ට් වලටත් සහභාගී වෙලා තියෙනවා නර්තනයේ ඒ වගේ මම දහම් පාසල් අධ්‍යාපනයත් ලැබුවා ඒක විශේෂයෙන්ම කියන්න ඕන මොකද්ද දහම් පාසල දහම් පාසල කරාපිටිය ශ්‍රී ප්‍රඥාධාර දහම් පාසල එක ශ්‍රේණී සිට අවසන් ශ්‍රේණිය දක්වාම ඉගෙන ගත්තා ඉදිරියට ධර්මාචාර්ය කරන්නත් මම බලාපොරොත්තු ඉන්නවා දහම් පාසලෙනුත් සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානයත් ලබාගෙන මට දඹදිව සංචාරයකට යන්නත් හැකියාව ලැබුණා. ඒ වගේම දෙමළ භාෂා තරඟ වලින් 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සමස්ත ලංකා මට්ටමේ 1 2 ස්ථාන ගොඩක් ලබාගෙන තියෙනවා. හොඳයි. ඔබ විෂය සමගාමී කටයුතු වලට අමතරව විෂය බාහිර වැඩ කටයුතු රැසකට සහභාගී වෙලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට දක්න දෙයක් තමයි අපේ දොළ පුතාලා දැන් සාමාන්‍යයෙන් මේ විභාග වලට මුහුණ දෙනකොට අර විෂය බාහිර කටයුතු වලින් ටිකක් ඉවත් වෙනවා. ඒවා බාධාවක් කියලා හිතලා කියලා. මමනම් කියන්නේ ඒක බාධාවක් නෙමෙයි අධ්‍යාපන කටයුතු ලොකු හයියක් කියලා. මොකද අපි ඉගෙන ගත්තට විතරක් වැඩක් නැහැ සමාජයේ ජීවත් වෙන්න දන්නේ නැත්තම්. ඒ බාහිර කටයුතු වලින් අපිට ගොඩක් ලොකු අත්දැකීම් ලැබෙනවා. ඒවා පොතපත කියවුවට එහෙම ලැබෙන්නේ නැහැ. ඒක නිසා බාහිර වැඩ කටයුතුත් එක්ක සමබරව අධ්‍යාපනය කරගෙන යන එක හොඳයි කියලා මට හිතෙන්නේ. දම්සර දහම් පාසල් අධ්‍යාපනය ලැබුවා. සඳහන් කළා අපිට ඒ ගැන. දහම් පාසල් අධ්‍යාපනය කොහොමද තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔබ එකතු කරගත්තේ? ඇත්තටම කියන්න ඕන දැන් වෙද්දී ගොඩක් ළමයි 9 10 11 වසර වලට යද්දී දහම් පාසල් ගින් වැඩක් නැහැ. දහම් පාසලේ උගන්වන්නේ නැහැ. හැම කියලා දහම් පාසල් නවත්තනවා. ඒක ඇත්තටම වැරදි වැඩක්. ඒක හරි මෝඩ වැඩක් කියලා මට හිතෙන්නේ. මොකද දහම් පාසල් යන්න පොතපත ඉගෙනගෙන තරඟ වලින් ජයග්‍රහණ ලබන්නම නෙවෙයි. මගේ නම් අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය ආධ්‍යාත්මික පසුබිම විනයවත් බව ඇති කරේ. ඕනම දහම් පාසලකින් එහෙම. ඒ කියන්නේ දහම් පාසලේ හොඳ ශිෂ්‍යයෙක් කියන්නේ ආ පන්සලට ලොකු සම්බන්ධතාවක් තියෙන කෙනෙක්. ආගම දහම නැතුව අපිට වැඩි ගමනක් යන්න බෑ කියලා මට නම් හිතෙන්නේ. මොකද ආධ්‍යාත්මික පසුබිම ගොඩක් වැදගත්. අපේ විනයවත් බව තුලින් තමයි මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ගල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ඔබ ඉගෙනුම ලබන්නේ. පාසලෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ? මෙතෙක් පැමිණි ගමන් මගේ මේ සාර්ථකත්වය වෙනුවෙන්. ඔව් එක ශ්‍රේණියේ ඉඳන්ම මේ වෙනකම් අට උගන්වපු සීළු ගුරුවරු මම මතක් කරන්න ඕන. පාසලෙන් විශේෂයෙන්ම 10 11 ශ්‍රේණිය වල ගුරුවරුන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. හැම විෂයකම විෂය නිර්දේශ අවසන් කරා හොඳට ඉගෙනුවා. ඒ වගේම අමතර පන්තිත් දැම්මා. උදේ හවස පන්ති දාලා. ඒ වගේම විශේෂයෙන් දුර්වල ළමයින්ට වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ වගේ පාසලෙන් තමයි ගොඩක් ලොකු උදව්වක් ලැබුණේ. හොඳයි. ගෙදරින් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ? ඔව් මගේ අම්මයි තාත්තයි ඒ වගේම මගේ පවුලේ හැමෝම මතක් කරන්න ඕන. අම්මා තමයි නිතරම ඉතින් මා උනන්දු කරන්න දැන් පාඩම් කරන්න මේ වෙලාවට මේක කරන්න එහෙම තාත්තා ඉතින් මට ගොඩක් උදා කර පොත්පත් ගෙනත් දුන්නා එහෙම පන්ති එක් කරගෙන ගියා ඒ වගේ තමයි හැමෝම උදව් කරා ධෛර්යමත් කරා මාව ගොඩක්. පාඩම් කරන්න කම්මැලි හිතුණු වෙලාවලුත් තිබුණද? කතා පොතක් කියවන්න ගියොත් එහෙම එහෙම නැත්නම් මං ක්‍රිකට් මැච් බලන්න හරි ආසයි. එහෙම බලන්න ගිය වෙලාවට පාඩම් කරන්න පොඩ්ඩක් අමතක වෙනවා. එතකොට අම්මා තමයි ඉතින් මතක් කරන්න ඇවිල්ලා. දම්සරට ගීත ගායනා කරන්න පුළුවන්ද? ගොඩක් හොඳට නම් බෑ සාමාන්‍යයෙන් පොඩ්ඩක් පුළුවන්. අපි වැඩසටහනින් ගීතේ කොටසක් ගායනා කරන්න අවස්ථාව දුන්නොත් පුළුවන්ද? පොඩි කොටසක් කියමු. සීසීකර විසිරුණු සිතිවිලි දියපුපුලේ නලියන පෙන කැටිවාගේ නිමක් නෑ ගලා හැලෙන රිත්මේ නැවී ඇදී යන්නේ ඇතින් ඇතට පාවී සුළඟසේ අපිට කියන්න පුතේ පවුලේ විස්තර. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු ඉංග්‍රීසි උගන්වන්නේ. මල්ලි 9 වසරේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. අපේ ගෙදර ඉන්න අම්මයි තාත්තයි මායි මල්ලි ආච්චි. අම්මගේ නම කුමුදු නිශාන්ති, තාත්තා ප්‍රියන්ත ජයසිරි. අම්මා වැඩ කරන්නේ තලගහ විජයකනිෂ්ඨ විද්‍යාලයේ තාත්තා බටදුව රතන ජෝති විද්‍යාලය. ජීවිතයේ ඔබ මෙතෙක් පැමිණි ගමන් මඟ තුල අමතක නොවන වැඩියෙන්ම සතුටු හිතින දවස මොකක්ද? මේ සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවෙනේ පස්වෙනියා වෙච්ච එදා දවසත් මට ගොඩක් අමතක වෙන්නේ නැති දවසක්. ඒ වගේම තවත් විශේෂම දවස තමයි මම දෙමළ භාෂා අසාලි වීම තරඟයෙන් ඒ තරගේ තිබුණේ අට නමේ ශ්‍රේණිවල් ළමයින්ට වගේ ශ්‍රේණි දෙකක් එකට තියෙන්නේ ඒ අවුරුද්දි මම අට වසර ඉන්දියේ කොහමරි සමස්ත ලංකා තරගයෙන් මම බලාපොරොත්තුනේ නෑ හෙම විශේෂස්ථානයක් ලැබෙයි කියලා නමුත් මට ඒ සැරේ නමය වසරේ ළමයිනුත් ඉද්දී මට කොහොමරි සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගන්න පුළුවන් වුණා එදා මං ගොඩාක් සතුටු වුණා. මෙතෙක් පැමිණි ගමන් මඟ තුල ගොඩක් අයගේ සහයෝගය ලැබෙන්නේ නැති. අපි ඒ ඒවත් මතක් කරමුද? අනිවාර්යෙන්ම පෙර පාසල් අවධියේ සිට මේ දක්වා උගන්වපු සියලුම ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් ආදරෙන් මතක් කරන්න ඕන. විශේෂයෙන් මගේ 10 11 ශ්‍රේණිවරු ගුරුවරුන් මතක් කරන්න ඕන. ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිනි චාන්දිනි උඩුකුමර මැතිණියවත් අනිකුත් නියෝජ්‍ය සහ සහකාර විදුහල්පති මෑණිවරුන්වත් පියවරුන්වත් මතක් කරන්න කැමතියි. මගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ යාළුවෝ හැමෝමත් ආදරෙන් මතක් කරන්න ඕන. කොහොමද ඔබේ ජයග්‍රහණයත් එක්ක සංගමිතා බාලිකා විද්‍යාලයට ලැබෙන පැසසුම්? දැන් මම යන යන තැන මම කියන්නේ මගේ ඉස්කෝලේ නම. මොකද මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ මාව හැඩගැස්වේ ඉස්කෝලේ. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ ඉස්කෝලේ නම ගොඩක් ඉහලින් ලංකාව රඳවන්න පුළුවන් වෙච්ච එක ගැන. හොඳයි. අබිරහස් චරිතවලට නපුරු දේවල් වලට මෙන්න මේ දේවල් ගොඩක් හොයාගෙන යන කැමැත්තක් තියෙනවා වගේ. වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වාම කතා කරනකොට ඒ වගේ බවක් මට දැනුණා. මොකද මම කියන්නේ කැමති රැඩිකල් විදියට ඉන්න. ඇයි ඒ වගේ රැඩිකල් වාදියෙක් වෙන්න කැමති? දන්නේ ඒක මගේ හිතේ නිකම්ම ඇතිවෙච්ච අදහසක් වෙන්න ඇති. දම්සර පැමිණි මේ ගමන් මඟ තුල ආපස්සට හැරිලා බලනකොට මොකද්ද හිතෙන්නේ? ඇත්තරම් ගොඩක් සතුටුයි. මගේ වයසේ ළමයෙක් ලබන්න බැරි වෙච්ච ජයග්‍රහණ පවා මම ගොඩක් ලබලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න ඕන. කියන්න බලන්න දැන් සාමාන්‍ය පෙළ විභාගයේට ඔබෙන් පසුව ලියන්න ඕන තරම් දරුවෝ අපේ රටේ ඉන්නවනේ. මේ වැඩසටහන අහගෙන ඉන්නවා ඒ වගේ දරුවෝ. ඒ වගේ අයට ඒ දරුවන්ට පණිවිඩයක් විශේෂයෙන්ම කියන්න ඕන විභාගය අනවශ්‍ය පීඩනයක් කරගන්න එපා. බොහොම නිදහසේ සැහැල්ලුවෙන් එදිනදා වැඩ එදිනදා කරගෙන පිළිවෙලට කරගෙන ගියොත් අන්තිම වෙද්දී පොඩ්ඩක්වත් පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම රෑ තිස්සේ නිදිමරාගෙන පාඩම් කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදියට පිළිවෙලට තමන් හුරු වෙච්ච ක්‍රමයකට වැඩ කරගෙන යන්න දිගටම. ඒ වගේම අච්චුපොත් හොඳට පරිශීලනය කරන්න ස්වයං අධ්‍යයනය ගොඩක් වැදගත්. ඒ වගේම තවත් විශේෂයෙන් කියන්න ඕන තමන් ළඟ තියෙන හොඳ ගතිගුණ නැති කරගන්න එපා. තමන්ගේ වටේ ඉන්න යාළුවන්ට උදව් කරන්න කවුරුත් පාගලා නෙවෙයි හැමෝමත් එක්ක ඉස්සරහට යන්න උත්සාහ කරන්න. එතකොට Tamanට ඉබේම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ගොඩක් ළමයි ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්නක විතරයි. තමන්ගේ යාළුවෝ ගැනවත් ඒ සමාජය ගැනවත් කිසිහෙම අවබෝධයක් නැහැ. ආත්මාර්ථකාමී වෙනවා. හැම වෙන්න එපා කියලා තමයි මට කියන්න ඕන. මොකද මම හැමුනේ නැහැ. විභාග දවස්වල පවා මම මගේ යාළුවන්ට ගෙදරට ගෙන්නලා ඉගෙනුවා අර ඒගොල්ලන්ට බැරි විෂය කරුණු කියා දුන්නා. එහෙම කියා දීලා ඒගොල්ලෝ විභාගයට ඒ කොටසට වැඩි ලකුණු ගත්තාම ඇවිල්ලා කියනවා මේදාවි මට ඔයා කියලා දුන්නාට පස්සේ තමයි ඒක හොඳට තේරුනේ. මේ සැරේ මෙච්චර ලකුණු තියෙනවා එහෙම කියනවා. එතකොට ඒගොල්ලන්ට වඩා මට සතුටුයි. මම කියලා දුන්න දේෙන් ඒගොල්ලෝ ප්‍රයෝජනයක් අරන් තියනවා කියලා. ඒ වගේ හැමෝම එක සතුටින් ඉන්න ඕන. එතකොට තමයි Tamanටත් වටේ ඉන්නගෙන් ආශිර්වාදයක් ලැබෙන්නේ කියලා මට හිතෙනවා. හොඳයි. අපිත් ආශිර්වාද කරනවා දම්සරමේ දාවිත ජීවිතයේ ඉදිරිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. අපේ හපන් වැඩසටහනින් අද අපි කතා බහ කළේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන් පස්වන ස්ථානය හිමි කරගත් ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන දම්සර මේධාවි දුව සමග. බොහොම ස්තුතියි අපේ කතා බහට එක්ුණාට. බොහොම ස්තුතියි. මම නදීකා ගුණරත්න තවත් හපනෙක් සමග හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ගිහින් ඉන්නම් ඔබට සුබ දවසක්. අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ වගේ තාමත් මතකයි පොඩි පොතේ පාඩම් අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ හොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි පොඩි පොතේ පාඩම්